සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම කතා කරේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අපි අපේ අක්ක කතා කරලා ඒ දේශනාව මම අහුවා. YouTube එකේ. ඒ ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ දැන් මම දැන් මා දැන් කටුමිට අවුරුදු දෙකකට විතර කලින් හොඳට බා ඒ කියන්නේ භාවනා මාර්ගික වැඩසටහන් වලට සහභාගී වෙලා ඒ ඔක්කොම මේ සහභාගී වෙලා ඒකමයි හිතේ කියන්නේ මේ ඒ කියන්නේ සත්‍ය එහෙම වඩාගෙන එහෙම වෙන බොහෝ උනන්දුවෙන් කරා ඊට පස්සේ මේ අවුරුදු දෙකක් විතර ඒ මඟ වඩාගෙන ඉත කැඩුනා මේ ස්වාමීන් වහන්සේ මට දැන් ඔය ඒ කියන්නේ සිතුවිලි කියන එක අඩු වෙලාම ගියා ඊට පස්සේ එන්න වගේ අවස්ථාවල් මට දෙකක් ආවා. ඒ දෙකේම ඊට පස්සේ ඒක කැඩුනා. ඒකෙන් සමහරවිට දැන් මම වැඩ කරද්දී රාජකාරී කරද්දී මට අර රිපෝට් එහෙම මේ හදන්න උවමනාව තිබුණා. ඒ අවස්ථාවේදී මේ ජපානයේ අර එම්බසි වැඩ කරපු ඒ ඔව් ඒකමයි ස්වාමීන් වහන්සේ. ඒ අක්කද? ඔව් ඒකමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ පිටිවිලි ඔබතුමිය කොහෙද වැඩ කරන්නේ? මම ඉදිරිය මණ්ඩලයේ. ආහ්. සංඝරස. මම අක්කග බහ මම ගාල් ඔව් මම දැන් දැන් ගෙවල් තියෙන අම්බලංගොඩ. මේ ස්වාමීන් වහන්සේ මගේ සිතිවිලි එහෙම නැති වෙලා වගේ තිබුණා ටිකක්. ඊට පස්සේ මම දැන් ඔය රාජකාරී කරද්දි මට මුලින්ම තිබුණ වාස්තාවින් හදන්න තමයි. ඒක මට එන්නේ නැහැ. ඒ කියන්නේ බොහොම අමාරුයි. මතකෙත් නැහැ දැන් මේක. උඩ කරපු දේවල්, ඒ කියන්නේ කලින් report එකේ මුලින් කරපු දේවල් අග වෙනකොට මතකත් නැහැ. ඊට පස්සේ ඒ කියන්නේ වාස්තාවටවත් කරුණු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මට ඒ කියන්නේ මට රාජකාරියේත් ලොකු ප්‍රශ්නයක් වුණා. එහෙම කරගන්න මම බොහොම අමාරුවෙන් තමයි ඒ වගේ කරගත්තේ ඊට පස්සේ මාසයක් විතර ගියාට පස්සේ මේ මගේ වාතාව හදාගන්න නම් ඊුණාට මගේ අර භාවනාවේ තියෙන මොන හරි වෙනසක් හිතුණා. ඉතින් මම හිතුවේ ස්වාමීන් වහන්සේගේ මේ අවස්ථා දෙකක්ම ආවා. දැන් මගේ ගුරුහාමුදුරුවෝ දැන් කලින් කල්‍යාණ විද්‍යාහාමුදුරුවෝ මට කිව්වා මේ ස්වාමීන් වහන්සේ මේක හොඳ තත්ත්වයක් කියලා. ඒ කියන්නේ සිද්ධ වෙන්නේ නැතුව හැම කියන එක. ඒ කියන්නේ දැන් මම පොතක් බැලුවත් ඒ දවස්වල ඔළුව තියන්නේ නැහැ ඒක. නිකන් කියවනවා විතරයි මොකුත් නැහැ. මට තියෙන ප්‍රශ්න ස්වාමීන් වහන්සේ මගේ අතින් නිකන් මාගේ අරුණා. ධර්මත ඒ කියන්නේ දැන් බණක්වත් තහන්න ඉතර උවලාවකුත් නැහැ. ඒ කියන්නේ දැන් අවුරුද්ද දෙක අක්කා තියෙනවා මේකකින්. මට කියන්නේ ඉතින් මේක කරගන්න ඒ කියන්නේ කොහොම හරි මේක හැදෙන්නේ ඒකෙම ඉන්න කියලා ඒක තුලම කියන්නේ වනස් දවසක අනිවනස්කත් අහන්න එහෙම කියලා. ඒ නිසා මගේ ඇත්තටම මගේ කැඩුනේ මට හිතුණා මගේ මොහරි පාරමිතිය පාරමිතා උලක් තියනවාද එහෙනම් මගේ මොකද්ද අඩුපාඩු කියලා තමයි සංහස මට දැනගන්න ඕන. පිරිසිදුවටම කැමතිද ඔය ගැන දැනගන්න. ඔව් ස්වාමී එහෙමයි ස්වාමී මහත්තයා. ඔතන තියෙන්නේ ඔබතුමිය හිතන කිසිම දෙයක් නෙමෙයි. හා අද ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි ඔය ඔබතුමිය ඔබතුමියගේ ඔය අදහස් වලින් අපිට පේනවා මේ ප්‍රධාන ගැටලුවේ ප්‍රතිවිපාක තමයි මේ හැමෝම එක එක විදිහට එක එක විදිහට බලපාලා තියෙන්නේ. ප්‍රධානම ගැටලුවක් තමයි අද මුළු බෞද්ධ සමාජෙම තියෙන බුද්ධ දර්ශනය නොදන්නාකම. බුද්ධ දර්ශනය කියන්නේ අපි ඔය පොත පොත්වල තියෙන දේවල් නෙමෙයි. බුද්ධ දර්ශනය කියන්නේ අපි මේ දර්ශනයටපත් වෙනවා කියන දේ ගොඩාක් අයට අවබෝධයක් නැහැ. බුද්ධ දර්ශනය නැතුව අපි ඔය නිකන් ඔය Hindu ආගමේ කරන භාවනා කරන්නේ. ඇත්තටම ඔය ඔය තපස්වරු කරන වගේ දේවල් තමයි අද ගොඩාක් අය ඔය භාවනාව පන්ති වල භාවනා මධ්‍යස්ථාන අපිට හොඳට තේරෙනවා මේ අපි ගොඩාක් තැන්වල ඉඳලා තියෙන හින්දා අපි මේ ගොඩාක් අත්දැකීම් තියෙනවා අපිට. අපි ගොඩක් මේ රටේ හැමතැනම මේ සම්බන්ධව හොඳට අධ්‍යයනය නියැලෙන අය. හොඳ දීර්ඝ කාලයක් මේ වෙනුවෙන් ගොඩාක් මේ වෙච්ච අය අපේ දේශනාවලින් අහන්න ලැබෙනවා. ඒක ඒව ගැන ගොඩාක් අදහස් ඔබට දකින්න ලැබෙනවා. ඉතින් මේ මේ පටලැවිල්ල මුළු සමාජෙම තියෙනවා. ඔක්කොම ඔක්කොම දැන් දැන් ඇත්තටම බැලුවොත් එහෙම සේරගේම මූලයට ගියාම මේවට හේතු හොයාගෙන ගියාම තමයි තේරෙන්නේ ඇත්තටම බුද්ධ දර්ශනයෙන් පිට. මේ ඔය ඔය සිද්ධ වෙන එක සිදුවීමක්වත් අපි කියන්නේ ඇත්තටම එහෙම එහෙම මොකුත්. ඒ කියන්නේ ඇත්තටම දැන් අපි ගොඩාක් දේශනා මේ අපි මේ දැන් මේ වෙනකොට අපි සාකච්ඡා කරලා තියෙන ඒවායින් ඇත්තටම භාගයක්වත් අපිට දාන්න බෑ. ඒ තරම් දවසට එකයි දෙකයිනේ දාන්නේ. නමුත් අපි විශාල ප්‍රමාණයක් අපි ගාව දැන් තියෙනවා. ඒ ගොඩාක් අයගේ අදහස් අපිට පෙන්වන්න පුළුවන් ඒ ඒ ඒවම. ඒවම පෙන්නන්න පුළුවන් බලන්න මේ කියන දේ කියලා. ඔබතුමිය වගේම තවත් විවිධාකාර විදිහේ තියෙනවා දේවල් කියන්න. ඒ සේරටම හේතුව ඒ අයට පැහැදිලි කරාම ඇත්තටම ඒ අය පුදුම විදිහට සතුටක් ලබනවා. පුදුම විදිහට ඒ අය ඇත්තටම ඒකෙන් ඒ ආර්ය ස්වාමීනි ඇත්තටම අපිට මේක වැටුනේ නෑ මේ වෙනකන් කියලා. පැහැදිලි කරාම තේරෙන්නේ ඒ අයටත් වැරදුනා කියලා. ඇත්තටම අපිටත් මේ ධර්මයේ මේ ධර්මයේ තුල අපි කටයුතු කරපු මේ දීර්ඝ කාලයක් දිහා බැලුවම අපිට පේන අපිටත් ඇත්තටම උනේ වැරදිච්ච එකමයි. හැමෝම කළ අපිට ඔක්කොම කළා තියෙන ඒ දේ බැලුවම ඔක්කොම එකතැන පල් වෙන මේ ඇත්තටම ධර්මයේ නෙමෙයි බලනකොට. අපි අවුරුදු අවුරුදු ගණන් අපි සමහරලාට බලනකොට අවුරුදු 4 අවුරුදු 2 ඔය අපි දැනට ලංකාවේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා කර දේවල් කරා. බලනකොට ඒ අය ගාවම බුද්ධ දර්ශනේ නැහැ. ඒක අපිට තේරෙන්න ගොඩාක් වැරදුනා. ගොඩාක් වැරදිලා වැරදිලා වැරදිලා වැරදිලා බුද්ධ දර්ශනය අවබෝධ වෙනකොට මේ සත්‍ය සත්‍ය Tamanටම ප්‍රත්‍යක්ෂතාවයට එන ඒක ඒ වෙනකොට අපිට ගොඩාක් දේවල් වෙලා ඉවරයි. අද ඒ අයට අපිට අපිට කරන්න දෙයක් නැහැ. අපි අද සත්‍ය ධර්මයේ දේශනා කරනවා. අපිට කරන්න දෙයක් නැහැ. එයා මේ YouTube වල ඒ ධර්ම දේශනා දාලා එයාගේ ප්‍රතිගාමිකයෝ ඉන්නවා. ඒක කරන්න දෙයක් නැහැ. අර නිගණ්ඨ ධර්මයේ වගේ. ඒ අයගා බුදු දර්ශනයක් නැහැ ප්‍රතිරූපක. සද්ධර්ම ප්‍රතිරූපක. අපි දොස් කියනවා නෙමෙයි බුද්ධ දර්ශනය අවබෝධ කරගන්නේ හැමෝම උනන්දු කරන්නයි ඒ ටික අපි කියන්නේ. ඒ කරුණාවෙන් කියන්නේ අසරණ වෙන හින්දා මේ අහිංසක ඔබතුමිය වගේ අය ගොඩාක් අසරණ වෙනවා. මේ හැමෝම ඇත්තටම කරන්න ඕන දෙයක් තමයි බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න එක. අපි අවසානයේ සේරම අත්හැරලා ඇත්තටම කරේ මේ බුද්ධ දර්ශනය අවබෝධ කරපෙකම තමයි. ඒ අවබෝධයෙන් තමයි අපි සේරම ඊට පස්සේ සකස් කරගත්තේ. අද ඒ පිහිට තමයි අද අපෙන් හැමෝම ලබන්නේ. අතන අපි අපි මේක සත්‍ය අපිට ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙනකන් අපි කිසිම කෙනෙකුට මේවා කියන්න ගියේ නැහැ. ඒකට හේතුව අපිට කියන්න බෑනේ. අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න එපයි. අපි කළා අපිට මේකේ සාන්දිටික ධර්මය අපිට ඒක ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙන්නේ නැතු කොහොමද අපි කියන්නේ? බුදුන් වහන්සේ කොහොමද ඇත්තටම බුද්ධත්වයේ ලැබනකන් කොහොමද බුදුන් වහන්සේ ධර්ම දේශනාවක් කළා තියෙනවද කොහෙවත්? නැහැ. එහෙමනම් ඔය කියන හැමෝටම අපි කියන ඔබට ප්‍රත්‍යක්ෂද? ඔබ නිවන් දැකලාද? නැහැ. මේගොල්ලෝ ප්‍රතිරූපක. ඒගොල්ලන් බුද්ධ දර්ශනේ දන්නේ නැහැ. නිගණ්ඨ ධර්මයේ අපිට ඒතකොට කියන්න වෙන්නේ. තාම ඔබ නිගණ්ඨයෙක් කියලා. ඔබ මේ ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙලා නැත්තම් ඔබට ප්‍රත්‍යක්ෂ නැති ධර්මයක් නම් ඔබ දේශනා කරන්නේ. ඔබ දන්නේ නැත්තම් ඔබ කියනවා නම් අර පොතේ මෙහෙම තියෙනවා මේ පොතේ මෙහෙම තියෙනවා මේ පොතේ මෙහෙම තියෙනවා කියලා. අන්තිමව හරියක මොකද්ද? උන්වහන්සේගේ හරිය කියවුවම කියන්නේ තවත් පොතක් ගැනයි. ඔය පොත හරියද කියලා අහුවම උන්වහන්සේත් දන්නේ නැහැ පොත හරියද කියලා. ඉතින් උන්වහන්සේ ඇත්තම ඒක ඒකද බුද්ධ ධර්මය කියලා. ඇත්තම අපිට තේරෙනවා ඒක නෙමෙයි කියලා. <sighs> ඇත්තටම අපේ අර අවසානයේට ගිය මෙහෙණින් වහන්සේගේ දේශනය ඔබතුමිය අහුවද? මේ මේ ඊයේ පෙරේද මහණින් වහන්සේ ලොකු මහණින් වහන්සේ නමක් සමග ඇත්තටම ගැඹුරු ධර්මයක් අපි සාකච්ඡාවක නියැලෙනවා ඒක ඔබතුමිය අහුවද නෑ ස්වාමීනි ඒක අනිවාර්යෙන් මහාන ඒක මුළු ලංකාවේ හැම බෞද්ධයෙකුටම වැදගත් මෙහෙණින් වහන්සේත් ලොකු හෙළිදරව්වක් කරනවා ඒක ගොඩාක් වැදගත් අභ්‍යන්තරයේ පිරිසිදුවම අපි මොකුත් හදලා කියන්නේ ගොතලා කියන්නේ අපේම අපේම අභ්‍යන්තරයේ නිර්මලව ඒ සත්‍යම අපි එලි කරනවා. අපිට මුකුත් වැඩක් නැහැ වතුර වගේ. අපිට මේ රූප වැඩක් නැහැ ප්‍රසිද්ධිය වැඩක් නැහැ. අපිට බබලෙන්න ඕනේ නැහැ, පුජ්‍යලයක් හදන්න ඕනේ නැහැ, චරිතයක් හදන්න ඕනේ නැහැ, රූපයක් එල්ලගෙන දඟලන්න ඕනේ නැහැ. හෙට මේ මහ පොළොවට පස් වෙලා ගියත් සාදු සාදු කියනවා. අපිට සත්‍යයක් යමක් අවබෝධ වුණා නම් අපේ එලිකර අපි අපේ කටයුත්ත යුතුයකම එච්චරයි ගන්න කෙනෙකුට ගන්න පුළුවන්. හෙට උපදින පුංචි දරුවෙකුට හරි ඒකෙන් මේ දුකෙන් මිදෙන්න සැනසීමක් ලබන්න එය හේතු වේවි. එච්චර. ඒකේද වැදගත් වෙන්නේ. ඒයි බුද්ධ පුත්‍රයේ යුතුයකම වන්නේ. ඒ ඒ බුදුන් වහන්සේ දේශනා කරපු ඒ සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත යමෙක් ඉන්නවා නම් ਉਹ බුද්ධ පුත්‍රයෙක්මයි. ඒ බුදු ඒ බුදුන් ඒ බුදුන් වහන්සේ ඇත්තටම අපි කතා කරාට බුදුන් කියලා අපි සිද්ධාර්ථ කුමාරයා මේ සත්‍ය අවබෝධ වුණාට පස්සේ එතන ආත්මයක් කෙනෙක් පුජ්‍යලයක් නැහැ. ඒ බුද්ධ ස්වභාවයට අපිත් අවදි වෙනවා. එයයි සිද්ධ වෙන්නේ. මෙතන නිර්මල ධර්මයක් තියෙන්නේ. ඇත්තටම ඔබතුමිය ඒ ඔබතුමියට ඇහෙනවද? ඔව් ඔබතුමිය ඒ ප්‍රකාශ කරන ආකාරයේ කිසිම දෙයක් මේ නිර්මල ධර්මයේ තුල යන කෙනෙකුට සිද්ධ වෙන්නේ නැහැ. අවංකමයි මේ කියන්නේ. හැබැයි ඔබතුමියට ඒ කියන දේවල් ඒ කියන විදිහේ ඒවා ගොඩාක් අද සමාජයේ තියෙනවා. ඒකට හේතුව මේ බුද්ධ ධර්මයෙන් නෙමෙයි. ධර්මයේ තුල තියෙන්නේ විදර්ශනාවයි. විදර්ශනාව නම් මහා ප්‍රඥාවයි. මහා ප්‍රඥාව නම් අපි අපි බුද්ධ දර්ශනයයි අපි නොදන්නේ. එහෙම නැත්නම් පුළුවන් ඕනම කෙනෙකුට බුද්ධ දර්ශනයක් අවශ්‍ය නැහැනේ. ඕනම කෙනෙකුට අත් දෙක තියාගෙන පුළුවන් පාවි පාවි ඉන්න සමාධියක් තුළ. බුදු කෙනෙක් අවශ්‍ය නැහැනේ. අර තපස්වරු වගේ ඕනම කෙනෙකුට පුළුවන් භාවනා කරන්න. දැන් හිත දකිනවා කියලා ඕනම කෙනෙකුට බුද්ධ දර්ශනයක් අවශ්‍ය නැහැනේ. ඕනම කෙනෙකුට හිත බලන්න පුළුවන්. එහෙම නිවන් දකින්නෙත් නෑ. එහෙම දෙයක් වෙන්නෙත් නෑ. භව නිරෝධයක් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. සලායතන නිරෝධයකට එහෙම යන්න බෑ. ඇත්තටම භව නිරෝධයක් එහෙම වෙන්නෙත් නැහැ. මෙතන මහා දියුණුවක් සිද්ධ වෙනවා. ඒ දියුණුව තුළ ඇත්තටම ওই විදිහ දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. හොඳට සිහියෙන් වැඩ කරනවා. ඒ තරම් දියුණුවක් මෙතන සිද්ධ වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? සිහියක් නැතුව පුළුවන් වේවිද නිවන් දකින්න? සිහියෙන්මයි මේ කටයුත්ත තියෙන්නේ සිතුවිලි වලින් නෙමෙයි. සිහිය අවදි වීමයි ඥානය අවදි වෙනවා කියන්නේ ඥානය අවදි වුණු තැනයි ගැඹුරු අභිඥාවේ මේ පරම සත්‍ය අවබෝධ කරගන්න හැකියාවක් තියෙන්නේ. ඒකට බුද්ධ දර්ශනය පිහිට ඕනේ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු ඒ සත්‍යය අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ ධර්මය අපි හොඳින් අහන්න ඕනේ. අපි මේ ධර්මය දන්නේ නැහැ. අපි හිතනවා අපි දහම් පාසලේ ඉගෙනගත්ත දේ හරි ත්‍රිපිටක පිරිවන්වල උගන්වන දේ හරි ඔය පොත්වල තියෙන ටික තමයි තියෙන්නේ කියලා. නැහැ. අපි මේ පොත්වල තියෙන දේ දැනගන්නත් ඕනේ. හැබැයි ඊට එහා ගිය පරම සත්‍යයක් අපිට ඒ තුලින් දැනෙන්න ගන්නවා. අන්න එතනට අපි අවදි වෙන්න ඕනේ. මේක මේක ප්‍රඥාවන්තින්ගේ ගමනක් නම් ඔහොම දේවල් කොහොමද වෙන්නේ? ඇත්තටම උතන වැරදිලා තියෙනවා කියලා තේරෙනවා නේද එහෙම කියනකොට. ඇත්තටම තියෙනවා. ඔබතුමියත් ඇත්තටම අතර ඔබතුමියගේ වරදක් නෙමෙයි. ඇත්තටම වෙන කරන්න දෙයක් නැහැ. ඔබතුමියගේ තියෙන ඒ සිතේ තියෙන ඕනකමට වීරියට ඔබතුමිය ධර්මයේ සොයන නිසා ওই විදිහට ඇත්තටම එහෙම එහෙම සිද්ධ වෙනවා. වරදිනවා හැමෝට අපිටත් වැරදුනා. අපි ඒක දන්නවා. මේ අසරණකම දන්නවා වරදින අයගේ. වරදින ඒ කරගන්න දෙයක් නැති වෙනවා. අපිටත් එහෙම කාලයක් තිබුණානේ. අපිට ඒක නිසා ඒ ගැන අවබෝධයක් තියෙනවා. දරුවන්වහන්සේ සතිය මම අර උත්සාහ කර සතිය වර්ධනය කරගන්න අමාරුයි. මෙතන කියන සතිය ඔතන තියෙන සතිය නෙමෙයි. මෙතන තියෙන සතිය සම්මා සතියක්. සම්මා කියන්නේ මෙතන ඇත්තටම ඔබ කියන විදිහ දෙයක් නන් නෙමෙයි. අපි මනාකොට පැහැදිලි කරන්න ඕනි කමක් තියෙනවා. ඒ කියන්නේ මේ සිහිය සිහිය හොඳින් පවත්වන තැන කොහොමද එවැනි දෙයක් සිද්ධ වෙන්නේ? එහෙම වෙන්නේ අපි මේක පිරිසිදුවට මුලින් ඉඳන් හරියට හරි පැත්තෙන් ගියොත් හරි මාර්ගේ ගියොත් ලිපිනේ යා යුතු මාවත ලිපිනේ දැනගෙන අපි පාරක ගියොත් අපි අනිවාර්යයෙන්ම ලිපිනේට යනවනේ. නැතුව අපි පාරේ ගියොත් නේ එහෙම වෙන්නේ. නේද? අපි අපි මෙහෙම මෙහෙම බලමු. දැන් ඔබතුමිය කොහොමද මේ ධර්මයේ ගැන දන්නේ කියන්නේ ධර්මයේ බුද්ධ දර්ශනය ගැන ඔබතුමියගේ අදහස කිව්වොත් අපිට ටිකක් ඒ පැත්තෙන් තව ටිකක් එකතු කරලා ලං කරන්න පුළුවන්. නැත්තම් අපිට සම්පූර්ණයෙන්ම අපි සම්පූර්ණ කාලය ගොඩක් ගත වෙනවා. ඔබතුමට සාමාන්‍ය කොච්චර කාලයක් තියෙනවද මේ මේ ශ්‍රවණය කරන්න? ඔබතුමාට අද දෙසම් දැන්ද? ඔව් මේ මොහොතේ සාමාන්‍ය එහෙම ඕන ප්‍රමාණයක් පුළුවන් ස්වාමීන් වහන්සේ කාලයක්. පැයක් විතර කාලයක්. එහෙම පුළුවන් ස්වාමීන් වහන්සේ. කාලයක් ගත වෙන්න ඉඩ තියෙනවා. හරි. එහෙමනම් ඔබතුමීම ඔබතුමිය බුද්ධ දර්ශනය ගැන තියෙන අවබෝධය ගැන වචනයක් ඔබතුමියට ඔබතුමිය මේ තාක් ඔබතුමිය බුද්ධ දර්ශනය ගැන යමක් තියෙනවනේ දැනගෙන. අන්නේ දැන දන්න ප්‍රමාණය අපිට කිව්වොත් බුද්ධ දර්ශනය මෙන්න මේකයි කියලා ඔබතුමිය දන්න දේ අපිට කියන්න. සල්වාස ඒ කියන්නේ බුද්ධ දර්ශනය දැන් අපි හිතන්නේ දැන් අපිට පුළුවන් උපරිම අඩුම තරමේ සෝවාන් මාර්ග ඵලයවත් ලබා ගන්නනේ. බුද්ධ දර්ශනය අනුව බුද්ධ දර්ශනය ගැන මේ ඵලය කියන්නේ දර්ශනය නෙමෙයි. ඵලය කියන්නේ ඵලයනේ. ඵලයටපත් වෙන්නේ දර්ශනය දැක්කොත්නේ. දර්ශනය තුලින් තමයි ඵලයට වෙන්නේ. එතකොට අපි දර්ශනේ අහුණු ඵලය නෙමෙයි දර්ශනේ තමයි අපි අර. ඒ කියන්නේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරේ කුමන කුමක්ද බුද්ධ දර්ශනය? ඔව් බුද්ධ දර්ශනය කුමක්ද කියන්නේ? ආර්යකාංග මාර්ගය. ඒකත් එහෙම නෙමෙයි. ඒකත් කියන්නේ මාර්ගයනේ. මාර්ගය කියන්නේ දර්ශනයනේ. දර්ශනේ දැනගෙනයි මාර්ගයට එන්න ඕනේ. චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය කියවට වචන ටිකක් විතරයිනේ. දර්ශනය කියන්නේ ඇත්තටම බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරන ඒ බුද්ධ දර්ශනය තුල චතුරාර්ය සත්‍ය තියෙනවා. අපිට ඒක පැහැදිලි කරන්න ඕනේ ඔබතුමිය ඒ ගැන තියෙන වචන ටිකක්නේ අපි චතුරාර්ය සත්‍ය කියලා අපි විභාගෙට ලියනවා වගේනේ. ඒක ඔබතුමියගේ පැහැදිලි කිරීමක්. සංසාරේ සංසාරේ දීර්ඝ සංසාරේ يعني දීර්ඝ සංසාරේ يعني දැන් ජොබ් අවරත්තේ නැතිව සඳහා කරලා මේ ව්‍යායාමක් විදියට දෙත් දර්ශනය නෙමෙයි දර්ශනය එන්නේ නැහැ දර්ශනය කියන්නේ බුදුන් වහන්සේ පෙන්නනවා දර්ශනය තලයක් මේ දර්ශනය කියන්නේ මේ අපිට පේන දේ ඇත්ත නෙමෙයිනේ මේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියලානේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකයි අහන්නේ. මොකද්ද ඒක ඇත්ත කියන්නේ? මොකද්ද සත්‍ය ඥානය කියන්නේ? සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය තියෙන්නේ. බුදුන් වහන්සේ කව කිසිම තැනක කෘත්‍ය ඥානය පනවන්නේ නැහැ සත්‍ය ඥානය නැතුව. පූර්ව භාග ප්‍රතිපදාව කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ මේ බුද්ධ දර්ශනයයි. දර්ශනය කියන්නේ බුදු කෙනෙක් ලෝකෙට හෙළි කරපු දර්ශනයක් තියෙනවා. අන්නේ බුද්ධ දර්ශනයයි. ඒ සත්‍ය ඥානෙ නැතුව කෘත්‍ය ඥානයක් කරන්න දෙයක් කවදාවත් බුදු කෙනෙක් කාටවත් පනවලා නැහැ. බුදුන් වහන්සේ ගාවට පටාචාර අච්චර කරදරවලාවත් බුද්ධ දර්ශනය තමයි පැහැදිලි කරන්නේ. සත්‍ය සත්‍ය මහණ නැගෙනියනි වාඩි වෙන්න කියලා සත්‍ය ප්‍රකාශ කරනවා. මේ ලෝකේ සත්‍යයක් නෙමෙයි නැගෙනියනි කියලා. බුදුන් වහන්සේ ගාවට කවුරු ආවත් බුදුන් වහන්සේ කියන්නේ අද්දක තියාගෙන භාවනා කරන්න කියලා. බුදුන් වහන්සේ සත්‍ය ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මේ නම් ධර්මයයි. ඒ සත්‍ය ධර්මයේ දේශනා කළ යුතුමයි. ඒ අවබෝධය නැතුව කිසි කෙනෙකුට නිවන්නකුත් නැහැ, නිවන් මඟකුත් නැහැ. මිත්‍යා දෘෂ්ටියයි. හේතුඵල ධර්මවලට. නැහැ. එහෙම කියුවත් ඇත්තට මේක හරියන්නේ නැහැ. ඒක මනාකොට දැන් ලෝකේ ඇත්තක් නෙමෙයි නං. මේ පේන දේ ඇත්තක් නෙමෙයි. අනේ තමයි එන්න ඕනේ. අපිට පේන දේ ඇත්ත නෙමෙයි. සිතාගෙන ඉන්න දෙයක්. සිතිවිලි ආයතන හයින් ඒ කියන්නේ ආයතන හයත් එක්ක ඉඳලා මේ අපි හිතාගෙන ඉන්න දෙයක් තමයි මේ අපි හිතන්නේ. ඒ කියන්නේ හිතාගෙන ඉන්න දෙයක් තමයි මේක වෙන්නේ. ඒ පේන දේ අපි හිතාගෙන ඉන්නා. හිතන්නේ ඊට පස්සේ තමයි අපිට ඒක විඥානයත් ඒ කියන්නේ ඒකට අපිට දැනෙන්නේ. අත්තටම මෙතන ඔබතුමියට පැහැදිලි කරන්න දීර්ඝ දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා. විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන කියන්නේ විනේය ලෝකේ කියන්නේ ලෝකයෙන් මිදෙන්න තැනයි. දුකෙන් මිදෙන්න තැන තියෙන්නේ. ලෝකේ ඇත්ත කරගෙන සිටින තාක්කල් ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේමයි. සතා සිව්පාව මේ ලෝකේ ඇත්ත කියලානේ හිතන්නේ. සතා සිව්පාව ඉන්න තැන තමයි අද මිනිස්සුත් ඉන්නේ. මේ ලෝකේ ඇත්ත කියලා හිතාගෙන ඉන්නේ. මහණෙනි ලෝකේ ඇත්ත කිව්වත් වැරදි මහණෙනි නැත කිව්වත් වැරදි මේ තියෙන ලෝකය නෙමෙයි බුදුන් වහන්සේ ලෝකය කියලා කියන්නේ. අන්න බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබලා පස්වක තවුසන්ට මුලින්ම දේශනා කරන ධම්ම චක්ක පවත්තන සූත්‍රයේ හොඳට පෙන්නනවා බුදුන් වහන්සේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා මහණෙනි මේ පෙර නොයසු විරු ධමයක් දේශනා කරන්න කියලා. එහෙනම් මේ තියෙන දෙයක් නෙමෙයි. කලින් තිබුණු දෙයක්වත් නෙමෙයි. සිද්ධාර්ථ කුමාරයා දැනගෙන හිටියානේ මේ කෙනෙක් මැරෙන එක දුකයි කියලා. සිද්ධාර්ථ කුමාරයා දැනගෙන හිටියානේ ඒ මරණේ දැන් දරුවා මැරුණොත් දරුවා මැරෙන එක දුකයි. දරුවා මැරුණු අම්මා ඒ හිතේ තියෙනකන් දුකෙන් ඉන්නේ. හිතේ තියෙන එකත් දුකයි. නමුත් බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ දුකවත් දුක සත්‍යවත් නෙමෙයි. ඒ දුක නෙමෙයි. ඒ දුක නෙමෙයි. ඒ දුක සිද්ධාර්ථ කුමාරයා දැක්කා. චන්න මමත් ලෙඩ වෙනවද? ඔව් ස්වාමීනි ඔබත් ලෙඩ වෙනවා. චන්න මමත් මහලු වෙනවද? ඔව් ස්වාමීනි ඔබත් මහලු වෙනවා. චන්න මමත් මැරෙනවද? ඔව් ස්වාමීනි ඔබත් මැරෙනවා. අන්න සතර පෙර නිමිති. ඒ දුක නෙමෙයි බුදු කෙනෙක් දේශනා කරේ. ඒ දුක හැමෝම දකින්නවා මේ සතා සිව්පාවක් දකින්න දුක. ඒ දුක නෙමෙයි බුදු කෙනෙක් දේශනා කරේ. බාහිර දරුවා මැරෙන දුක ඒ දරුවා මැරුණු බව හිතේ තියෙනකන් ඒ හිතින් දුක් විඳිනවා අපේ අම්මලා. ඒ දුක, බාහිර දරුවා මැරෙන දුක දුක. දුක සත්‍ය කියන්නේ ඒ දරුවා මැරුණ එක හිතේ තියෙනකන් අඬන එක දුක සත්‍ය. නමුත් දුක දුක සත්‍ය දෙකම නෙමේ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ආර්යවරු දකින්න දුක. ආර්ය කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. ආර්යවරු කියන්නේ පුජ්‍යල භාවයේ මිදුණු තැනයි ආර්ය භූමිය හමුවන්නේ. අන්න දුක්ඛ ආර්ය සත්‍ය බුදුන් වහන්සේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා ලෝකෙට හෙළි කරන ධම්මචක්ක පවත්තන සූත්‍රය තුල ස්කන්ධ දුක්ඛ දුක නොවන දුක ඒ දුක නොවන දුකයි ස්කන්ධ දුක්ඛ කියන්නේ අන්න තුන්වෙනි ආකාරයේ දුක ආර්ය සත්‍ය කියලා කියන්නේ ස්කන්ධ දුක්ඛ කියලා කියන්නේ දරුවෙක් කියලා කෙනෙක් නැහැ දරුවෙක් කියලා කෙනෙක් නැති බවයි බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරන්නේ. ඒකයි ස්කන්ධ දුක්ඛා කියන එතනින් තමයි මේ ධර්මය අවදිවන්නේ. ලෝකේ ඇත්ත කරගෙන කියන බණ බුදුබණ නෙමෙයි කියලා අපි කිව්වේ ඒකයි. ඒ භූමියේ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ නැහැ. ඇත්ත කියන අන්තයේ ඉඳලා ධර්ම දේශනා කරන්නේ නැහැ බුදු කෙනෙක්. මජ්ජේ ඥානං කියන තැනින් ධර්ම දේශනා කරනවා නම් එතන ඇත්ත නැත කියන අන්ත නැහැ. මහණෙනි ලෝකේ ඇත කිව්වත් වැරදි කිව්වේ ඒකයි. මේ ලෝකේ තියෙන ලෝකයක් නෙමෙයි. මහණෙනි. මේ ලෝකේ පවතින ලෝකයක් නෙමෙයි මහණෙනි. එතනින් බුද්ධ ධර්මයට එන්නේ. ඒද ඒ එය පෙන්වන්නයි බුදුන් වහන්සේ සාස්වත දෘෂ්ටියයි උත්තේජ දෘෂ්ටියයි කියන අන්ත දෙක පෙන්වන්නේ. ඇත නැත කියන අන්ත දෙකමයි ওই සාස්වත දෘෂ්ටිය උත්තේජ දෘෂ්ටිය කියන වචන දෙකේ තියෙන්නේ. බුදුදහමේ ලෝකෙට දේශනා කරනවා ඇත නැත කියන අන්ත වලින් මිදුණු මජ්ජේ ඥානං කියන තැනින් ධර්ම දේශනා කරනවා ඔය සූත්‍ර පිටකයේ තියෙන හැම ධර්ම දේශනයක්ම බුදුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙන් මජ්ජේ ඥානං කියන තැනින්. මේ ලෝකේ නැත කියන තැනින් තියෙනවා කියන තැනින් නෙමෙයි. ඇත නැත කියන අන්ත වලින් මිදුණු තැනින්. දැන් අපි ඉන්නේ ලෝකේ ඇත්ත වෙලා. අපිට ගෙවල් දොරවල් තියෙනවා, ඉර හඳ තියෙනවා, අම්මා තාත්තා ඉන්නවා, ලෝකයක් තියෙනවා, දිව්‍ය ලෝකයක් තියෙනවා, නිර්යයක් තියෙනවා. අන්නේ භූමිය අවිද්‍යාව භූමිය තමයි දුක තියෙන්නේ. ඔතනින් මිදුනොත් දුකෙන් මිදෙනවා. සිතින් මිදෙන තැන සිතින් මිදෙන මග දුකින් මිදෙන මග එයයි නිස්සරණ මග. සිත ඇත්ත කරගෙන බෑ. එතකොට අපි දකින්න ඕනි සිත කියන්නේ මේ ලෝකෙමයි. සිත කියලා 아무තු දෙයක් නැහැ. ලෝකේ ඇත්තක් නොවන බව දකින්නයි අපි භාවනා කරන්නේ. අපි භාවනා කරන්නේ සමාධි ලබන්න නෙමෙයි. සමාධි ලැබුවා තපස්සරු. රූප සමාධි ලැබුවා පස්සක තවසෝ. අරූප සමාධි ලැබුවා ආරාරකාරාම. ඒතර දුකින් මිදුන්නේ නැහැ. බුදුන් වහන්සේ අබිනිෂ්ක්‍මණය කළා මේ දුක සොයාගෙන ලෝකේ සත්‍ය සොයාගෙන ගියේ. ඇයි මේ සත්‍යය දුකට වැටෙන්නේ? මොකද්ද මේ ලෝකේ තියෙන ඇත්ත? සත්‍ය කුමක්ද කියලා සත්‍ය ගවේෂී. අන්න අපි සත්‍ය ගවේෂී වෙන්න ඕනි. අපි මේ සත්‍ය හොයන්න ඕනි. බුදුන් වහන්සේ ගියා ගුරුවරු ගාවට. අස්සගතවස ගාවට. ඔවුන් හිටියා සමාධියේ. සමතේ පිහිටලා හිත පාවී පාවී හිටියා රූප සමාධියවල. බුදුන් වහන්සේට තේරුණා එතන ඒ වුණාට මම ඉන්නවා. මේ මම ඉන්නකම් මට දුක තියෙනවා. එතන බුදුන් වහන්සේ දැක්කේ නෑ දුකේ මිදෙනවා. හැබැයි අතන පාවී පාවී ඉන්නවා. සමාධියේ ඉන්නකම් හොඳයි නැතිట్లా අර මූලික කෘත්‍ය කරන්න වැසිකිලි කැසිකිලි යනකොටත් බුදුන් වහන්සේ දැක්ක දුක තියෙනවා. බුදුන් වහන්සේ දැනගත්තා මේක නෙමෙයි මාර්ගය. බුදුන් වහන්සේ ඊට පස්සේ ගියා ඊට වැඩිය උතුම් ගුරුවරු ආලාරකාරාම ගාවට. බලනකොට ඒ අය අරූපය තුල ඉන්නවා. එතනත් කෙනෙක් ඉන්නවා. කෙනා නැති වෙලා නැහැ. මම සමාධියේ ඉන්නවා. මම ඉන්නවා මම නැති වෙලා නැහැ. මට දුක එනවා. බුදුන් වහන්සේ බැලුවා මේකත් නෙමෙයි මාර්ගය. මේ ගුරුවරු බුදුන් වහන්සේ අත්හැරියා. මේ නෙමෙයි මාර්ගය. බුදුන් වහන්සේ බැලුවා මේකෙන් දුක නැති වෙන්නේ නැත්නම් මම මේ ඉඳීමෙන් පළක් නැහැ. අන්න බුදුන් වහන්සේ මේ සිත තියෙනකම් මේ මම ඉන්නකම් දුක තියෙන බව දැකලා මේ සිත හැදෙන හැටි හෙව්වා. සිත හැදෙන හැටි දැකලා සිතින් මිදෙන මග ලෝකෙට හෙළි කරා බුදුන් වහන්සේ. සිත හැදෙන හැටි අපි දන්නේ නැහැ. ඒකයි බුද්ධ දර්ශනේ. මේ සිතයි දුක හටගන්නේ සිත තිවෙනොත් දුක තියෙන්නේ සිත හැදෙන හැටි දැක්කොත් විතරයි සිතින් මිදෙන අපිට සිතින් මිදිය කියවන්නේ සිතින් මිදුනොත් විතරයි අපි දුකින් මිදෙන්නේ අපිට මේ සිත තමයි තේරම කියන්නේ අරක කරන්න මේක කරන්න අර රස්සාව කරන්න අර විභාගේ පාස් කරන්න මේක කරන්න ඔක්කොම කියන්නේ හිත 아무ත් අපි ඔක්කොම කරනවා අමුතිව අපි දුකෙන් ඉන්නවා ඒකට හේතුව සිතේ වහලෙක් වෙලා සිත කියන්නේ විඥාන මායාව කවදාවත් මේ විඥානයේ සිත කියන විදිහට ගිහිල්ලා දුකින් මිදෙන්න බෑ. සිත අවබෝධ කරන්න ඕනි. සත්‍ය අවබෝධ කරන්න ඕනි. ඒකයි විදර්ශනා භාවනාව. ඒක සමතේ නෙමෙයි. ඒක විදසුන් නුවණ. ඒ සත්‍ය අපි අවබෝධ කරන්න මහා ප්‍රඥාව ඕනි. අපිට ඕනි ලෝකයේ ඇත්තක් නොවන බව දකින්න. ලෝකයේ ඇත්ත මොකක්ද කියලා හොයාගන්න. නැත්නම් අපි අන්ධෙක් වගේ ඉපදිලා ලෝකේ ඇත්ත මොකද්ද කියලා දන්නේ නැහැ. ඔය ඔය අපි ඔය අපි අන්ධෙක් වගේ අතපත ගාලා අන්ධෙක් වගේ මැරිලා යනවා අවිද්‍යාව තුලම. අද මිනිස්සු එතනයි ඉන්නේ. කිසි කෙනෙකුට දුකින් මිදීමක් නැහැ. අද බෞද්ධයත් ඉන්නේ එතනමයි. දුකින් මිදෙන්නේ නැහැ කිසි කෙනෙක්. දුකින් මිදෙන්න නම් මේ සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු ඒ පරම සත්‍ය අවබෝධුණු අයෙක් පමණයි දුකෙන් මිදෙන්නේ. වෙන කිසිවෙක් දුකෙන් මිදෙන්නේ මේ සිත හැදෙන හැටි දැක්කොත් සිත හැදෙන හැටි කොයිතරම්ද යමෙක් දැක්කේ ඒ තරම්ම මිදෙනවා. ඒ තාක් මිදෙන්නේ එහෙනම් ඒක ප්‍රඥාවේ වැඩක්. ඔව් මහා ප්‍රඥාවටයි අයිති වෙයි. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස කිව්වේ ඒකයි. ප්‍රඥාවන්තයා පමණයි දුකෙන් මිදෙන්නේ. එහෙනම් මේ ප්‍රඥාව හැම කෙනෙක් ගාම තියෙනවා. හැබැයි ඒක අවදි කරගන්න දන්නේ නැහැ. අන්න බුදුන් වහන්සේ බලනවා මේ සිත හැදෙන්නේ කොහොමද කියලා. අන්න සිත හැදෙන හැටි හොයනවා. අන්න ඒකයි මේ සූත්‍ර ගොඩාක් අපිට දැන් තියෙන්නේ. මහා නිදාන සූත්‍රය, සලායතන සූත්‍රය, මදුපින්දක සූත්‍රය මොනවද මේ තියෙන්නේ? සිත හැදෙන හැටි. එක සූත්‍රයක් බැලුවත් ඇති. සිත හැදෙන හැටි කියලා දෙන්නේ. අපි සිතේ හැදෙන හැටි දන්නේ නැතුව මොනවද කරන භාවනා? අපි භාවනා කරන්නේ මොනව ලබන්නද? අපිට මේ ඇත්ත දැනගෙන ලෝකයේ ඇත්ත දැකලා ලෝකෙ මිදෙන්න ඕනේ නැත්නම් අපි මොකටද භාවනා කරන්නේ? පළක් තියේද? අන්ධෙක් වගේ නේ එතකොට. පළක් නැහැ. අන්න එතනයි මේ ධර්මයේ මූලය හොයාගෙන යන කෙනෙකුට හමුවන්නේ. අපි සත්‍ය දැනගන්න ඕනේ. සත්‍ය නම් මේ සිත හැදෙන හැටි. අර බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ස්කන්ධ දුක්ඛ කියන්නේ සිත හැදෙන හැටි. සිත සිත හැදෙන හැටි දැක්කොත් මේ සිතේ දරුවෙක් කියලා කෙනෙක් හම්බ වෙන්නේ එතනයි ද්වේදසාකාරං තිපරිවට්ටං චතුරාර්ය සත්‍ය 12 ආකාරයක් බවට පත් වෙන්නේ. දුක, දුක සත්‍ය, දුක ආර්ය සත්‍ය. ස්කන්ධ දුක්ඛ. මෙන්න මේ ස්කන්ධය කියන එක අවබෝධ කිරීමයි සිත අවබෝධ කිරීම කියන්නේ. මොකද්ද මේ ස්කන්ධය කියන එක? මේ ස්කන්ධයෙන් තමයි ආයතනය හැදෙන්නේ. ආයතනේ හැදුනොත් තමයි සිත හැදෙන්නේ. සිත හැදුනොත් තමයි දුක් විඳින්නේ. සිත හැදෙන හැටි දැක්කොත් තමයි ඒකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. මැජික් කරන කෙනාගේ මැජික් කරන විදිහ දැනගත්තොත් තමයි මැජික් ඇත්ත මොකද්ද කියලා පේන්නේ. මායාව අවබෝධ වෙන්නේ. ඒ උපමාව තමයි මෙතන තියෙන්නේ. මෙන්න මෙතනයි අපි ඉන්න ඕනි තැන. මේ හැම කෙනෙක්ම සෑම බෞද්ධයෙක්ගේම ඇත්තටම බෞද්ධ කියන්නේ ඇත්තට මේ කතාවේ ලොකු දෙයක් තියෙනවා. මේ සිත හැදෙන හැටි බැලුවමයි ඒක පේන්නේ. හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධා කියන්නේ හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති කියන්නේ මේ ආලෝකයේ තියෙන විට අපිට පේන්නේ චක්කු විඤ්ඤාණ සිත ඇස කියන සිත ඒ චක්කු විඤ්ඤාණ සිත නැමැති ඒ සිත උපදින්නේ ආලෝකයේ තිබ්බොත් විතරයි අපි දැන් එකින් එක ලියා ගන්න ඕනේ එහෙනම් ආලෝකේ තියෙනව නම් පේන්නේ මේ සිත ආලෝකයටයි මේ සිත ශරීරෙද තියෙන්නේ දවතුගෙන් අපි අහුවොත් මේ හිත ඇඟේද තියෙන්නේ ඒකනේ ඒකනේ අපේ සත්තු සිව්පව පවා හිතන තැනනේ මිනිස්සු ඉන්නේ ආලෝකේ නැත්තම් සිත ඇඟේ නම් තියෙන්නේ ආලෝකේ නැතත් පේන්න ඕනේ ඕන වෙලාවක පේන්න ඕනේ ඇඟේනේ හිත තියෙන්නේ දැන් චක්කු විඥාන සිත තියෙන්නේ ඇඟේ නම් දැන් ඕන වෙලාවක පේන්න එපැයි. එහෙනම් දැන් අපි අපි දැන් මේ එහෙම වෙනවද? නැහනේ. එහෙනම් මේ ආලෝකයේ තියෙනකොට නම් පේන්නේ මේ සිත ආලෝකයටයි අයිති. මේ සිත තියෙන ඇඟේද? නැහැ. අපි ඉන්නේ ඇඟේද? නැහැ. දැන් මේ සිත හැදෙන්නේ කොහොමද කියලා බැලුවමයි තේරෙන්නේ. දැන් මේ සිත කියන්නේ සිත කියන්නේ මොකද්ද කියලා අපිට දැන් හිතා ගන්න බැරි වෙනවා. අන්න එතකොට බුදුන් වහන්සේ මේ පෙන්නන ධර්මයේ කුමක්ද කියන කවන්න වෙන්නේ. කුතුහලයක් ඇති වෙනවා. ඉතින් ඇත්තටම මේ සිත නැද්ද ඇඟේ කියලා. අන්න එතකොට අපිට හම්බ වෙනවා ආලෝකයේ තියෙන විට නම් පේන්නේ මේ සිත ආලෝකයට අයිති. ආලෝකයට කොටසක් අයිති. කාටවත් නෑ කියන්න බෑ. එහෙමනම් මේ සිත කියන්නේ මෙතන සිද්ධ වෙන ස්පාක් එකක්. අපි දන්නවනේ ඉංග්‍රීසියෙන් ස්පාක් වෙනවා කියන්නේ. දැන් අපි ආලෝකය දැන් හිරු එළියට කණ්ණාඩියක් ඇල්ලුවාම දිලිසෙනවනේ. දැන් මේ දිලිසෙන එක මේ දැනු මේ අපේ ඇහි සිද්ධ වෙනවා. ඕක තමයි මේ අපි මේ ප්‍රසාද වෙනවා කියන්නේ. චක්කු ප්‍රාසාදය. ආලෝකයත් ගසක් නිසා වැටෙන ප්‍රතිබිම්බයේ සෙවණැල්ල. ඉන්නම් සංගති පස්සෝ. බුදුන් වහන්සේ මනාකොට පෙන්නනවා මෙන්න මේ සිත කියන්නේ ප්‍රතිබිම්බයක් කිය. සිත කියන්නේ මේ ශරීරය එකක් නෙමෙයි. බාහිර හැඩතලවලම ප්‍රතිබිම්බයක්. කණ්ණාඩියට වැටිලා තියෙන අන්න ඒක. ප්‍රතිබිම්බයක්. ඒක කෙනාට කෙනාට වෙනස් වෙනවා. කෙනෙක්ගේ ඇහි ඔය කියනවනේ කාකේ ලොකු නම් එයාට ලොකු වෙලා පේනවා. තව කෙනෙක්ට පොඩි නම් පොඩි වෙලා පේනවා. තව කෙනෙක්ට රතු පාට පේන්නේ නැත්නම් රතු නැතුව පේනවා. තව කෙනෙක්ට කොළ පාට පේන්නේ නැත්නම් කොළ නැතුව පේනවා. සමහර සත්තුන්ට රතු පාටද ලෝකේ පේනවා. සමහර සත්තුන්ට එක එක විදිහට මේක මේ වෙනස්. 28 විදිහට පේනවා. දැන් ඇත්ත ලෝකේ මොකද්ද? අපිට පේන ලෝකේ ඇත්තද? අපිට පේන ලෝකේ ඇත්ත නෙමෙයි. අපිට මේ පේන දේවල් ඒ පේන එකක්වත් අපි මේ හිතන ඒවා එකක්වත් අපි බලමු මේ කොහොමද වෙන්නේ කියලා. ද තින්න සංගති පස්ව කියන්නේ මෙන්න මේ ප්‍රතිබිම්බේ. මේ ස්පර්ශ කියන්නේ මෙතනින් තමයි ස්කන්ධය හැදෙන්නේ. දැන් අපි ගත්තොත් ඔබතුමී ඉපදුණු තැනට ගියොත් අපිට ඔබතුමී මේ ලෝකෙට බිහිවුණු තැනට ගියොත් ඔබතුමිය දන්නවාද මේ ලෝකේ ඉරක් තියෙනවා හඳ හඳක් තියෙනවා මේක රතු පාට මේක කහ පාට මේක මෙරුම් පාට මේක රවු මේක ඇමරිකාවක් තියෙනවා ජපානයක් තියෙනවා මෙහෙම ඔබතුමිය මුකුත් දන්නවා මේ ඉපදිච්ච දරුවෙක් කිසි දෙයක් දන්නේ නැහැ ඉපදිච්ච දරුවාට පේනවනේ වුණාට ඒකට ඉපදිච්ච දරුවා දන්නේ නැහනේ ඉපදිච්ච දරුවාට මේ හැඩතල වර්ණ ඔක්කොම මොකක්වත් පේන්නේ නැතුව නෙමෙයි ශබ්ද මුකුත් ඇහෙන්නේ නැතුව නෙමෙයි නමුත් ඒවා දන්නේ නැහැ දැන් මෙතන අපිට පේනවා නෙමෙයි හිතන එකක් තියෙනවා ඇත්තටම අපිට පේනව නෙමේ හිතන එකක් තියෙනවා. ඇහැ කැමරාවක්. ඇහෙන් ගන්නේ ෆොටෝ එකක්. ඇහැ දන්නේ නැහැ මොකද්ද ෆොටෝ එක කියලා. නමුත් අපි හිතනවා. අපි හිතනවා මේ ඉන්නේ අම්මා, මේ ඉන්නේ තාත්තා, මේ තියෙන්නේ ගෙදර, අර තියෙන්නේ ඉර, අර තියෙන්නේ හඳ. දැන් ඔබ ඉපදුණු තැනට කියවොත් දැන් මෙතන ආත්මයක් තියනවද? මෙතන ආත්මයක් නැහැ. මෙතන ආත්මයක් නැහැ. මෙතන සබාධමක් තියෙනවා. ඔබ ඉපදුන තැනට ගියොත් ඔබ මේ ලෝකේ බිහි වෙන තැනට ගියොත් දැන් මේ ලෝකේ ඔබ ඔබට මේ අර පුංචි දරුවට මුකුත් දන්නේ නැහැ ආලෝක හැඩතල ආවා ගියාට තේරුමක් නැහැ ස්පාක් වෙනවා විතරයි ශබ්දෙට මේ කන ස්පාක් වෙනවා ඔය කියන්නේ අපිට කියන්නේ කන කියන්නේ අතර මේක දැන් මේ කතා කරන්නේ ඔබගේ වැටහීම සඳහා මේ වචන භාවිතා කරන්නේ. නමුත් මේක ගැඹුරු වෙනස් අර්ථ තියෙන්නේ. එතකොට මේ දැන් මේ ශබ්දයට ස්පාක් වෙනවා. වර්ණයට ස්පාක් වෙනවා. මේ මේ මේ මේ නිකන් නිකන් අර ප්‍රසාද වෙනවා. වර්ණ, ශබ්ද, ගන්ධ, රස මෙතන පොට්ටබ්බ කියන මෙන්න මේ උණුසුම සීතල ශරීරයට කයට දැනෙනවා. දිවට රස දැනෙනවා. අපි කියනවානේ නාසයට ගඳ දැනෙනවා. අපි කියනවා නමුත් මේ ගඳක් රහසක් මේවා ගැන පොඩි දරුවට අවබෝධයක් නැහැ. ඒකනේ පොඩි දරුවා මේ කක්ක කන්නේ. ඒකනේ මේ පොඩි දරුවා චූ ගොඩේ ඉන්නේ. පොඩි දරුවා hina වෙලා ඉන්නවනේ ඒ ගොඩේ. පොඩි දරුවට එහෙම දෙයක් නැහැනේ. ඇත්තටම මොන්ඩිසෝරි යනකොට නේද අපිට කියලා දෙන්නේ මේ කහ පාට මේ රතු පාට මේ yellow මේ red මේ oval මේ හතරස් රව් ඔක්කොම කියලා දෙනවනේ. නේද? දැන් එතකොට බලන්න මේ පුංචි දරුවාට කොහොමද දැන් මේ පළවෙනි සිත හැදෙන්නේ? මෙතන තමයි වැදගත්ම. අද අපිට මේ මේ පැත්ත බලනකොට එක සිතක් එනවා මේ පැත්ත බලනකොට තව සිතක් එනවා. අද අපිට අද අපිට දැන් මේක උනේ කොහොමද කියලා බලන්න ඕනේ. එතකොට මුලින්ම කොහොමද සිතක් හැදුනේ කියලා අපි බලන්න ඕනේ. එතකොට තමයි මේ කතාව විසදෙන්නේ. දැන් බැලුවොත් මේ පුංචි දරුවට එළියෙන් හැඩතලයක් එනකොට ඒ හැඩතලයට බාහිරෙන් කියනවා පුතේ මේ අම්මා. දැන් අම්මගේ හැඩතලය එනකොට කියනවා මේ පොඩි දරුවාට මුකුත් දන්නේ නැහනේ. පුතේ මේ අම්මා කියලා. අම්මා අම්මා කියනකොට දැන් මේ දරුවාගේ අර අහසේ විදුලි කොටනකොට මෙහි ජනෙල් හෙලෙනවා වගේ මේ කම්පන සංඛ්‍යාත මේ කම්පණය වෙනවා සොරාලේ. බාහිර ශබ්දෙට සොරාලේ කම්පණය වෙනවා අර වායුව පිට වෙනවත් එක්කම විසිල් එක වදිනවා වගේ මා මා මා මා ගෑවෙනවා. අර ශබ්දෙට මේ ශබ්ද පිට වෙනවා. අම්මා කියලා කියවෙනවා. දැන් මේ අම්මා කියන එක කිය මේ දරුවට මේ શબ્ද එකපාරට කියවෙන්නේ නැහැනේ මාසක මේකට යනවනේ කාලයක්. දැන් මේකට මේ හඩතලේ නිතරම දෙනවනේ දැන් මේ දරුවට ඉස්සරහට එනවනේ එනකොට අර શબ્ද දෙනවනේ. මේ શબ્ද එකතු වෙලානේ තියෙන්නේ දැන් රූපෙට. දැන් දැන් මේ ශබ්දේ රූපෙට එකතු වෙලා ඒ එකතු වීම තමයි අපි සිත කියන්නේ. දැන් හොඳ බලන්න. දැන් ඔබට මේ වෙලාවේ කෝල් එකක් දීලා අම්මා කිව්වොත් අම්මාගේ රූපේ මැවෙනවනේ. ඒ අම් ඔබ දැන් දැන් ඔබට අම්මගේ රූපේ මැවෙනවා කෝල එකක් දීලා ශබ්ද විතරයි ඔබට දෙන්නේ අම්මා කියලා. ශබ්දෙට රූපේ මැවෙනවා. ඒ කියන්නේ ගැට ගහිලා නේ. එතකොට දැන් ඔබගේ යාළුවෙකුට කෝල් එකක් දීලා කියනවා අම්මා කියලා. එතකොට ඔබේ අම්මගේ රූපේ යාට මැවෙනවද? දැන් ඔබගේ යාළුවෙකුට කෝල් එකක් දීලා කියනවා අම්මා කියලා. එතකොට ඒ යාළුවාට ඔබේ අම්මවද මැවෙන්නේ? නෑ ස්වාමීනි. එතකොට ඒ හැඩතල එයාගේ හැඩතලේනේ. එයා දැකපු හැඩතලේනේ. එහෙම නේද? එතකොට මේ රූපෙට ශබ්ද ගැට ගැහිලා නේද? එයාගෙත් ගැට ගැහිලා තියෙනව නේද? එයාගේ රූපෙට ශබ්දේ. එතකොට මේක ඇත්තටම මෙන්න මේ තමයි මේ කම්පන ඒ කියන්නේ ප්‍රතිකම්පන. ඒ කියන්නේ මේ අපි සිත කියලා අපි කතා කරන්නේ ශබ්දයක් නේද? බලන්න මේ පොත. පොත කියන්නේ ශබ්දයක් නේ. දැන් ඔබේ ඉස්සරහා ඔබ බලනකොට ඔන්න දැන් පොතක් තියෙනකොට පොත කියන සිත උපදිනවනේ. එනව නේද? එතකොට ඒ ඒ ඒ සිත පොත කියන්නේ වචනයක් නේද? ඒ වචනයක් වචනයක් කියන්නේ શબ્දයක් නේද? එතකොට දැන් මේ දැන් ඔය ඇත්තටම උතර තියෙන හතර මහ භූතනේ. ඕක ගිනි ගන්නවනේ ගිනි ගත්තොත් වායුවක් වගේ නැති වෙලා යනවනේ. දැන් අපි ගත්තොත් එක හැඩතලයකට මැටි ටිකක්. එක හැඩතලයකට මල් පෝච්චියක්. තව හැඩතලයකට කෝප්පයක්. තව හැඩතලයකට පිඟානක්. තව හැඩතලයකට මුට්ටියක්. තව හැඩතලයකට ඇතිලියක්. දැන් මේ හැඩතල වලට නම් දැන් මේ අපිනේ. ඔතන තියෙන මැටි විතරයිනේ. එතකොට අලියෙක් ආවොත් ඔක්කොම පාගෙන යයි. මොකද අලියට මැටි විතරයි. අපි තමයි කියන්නේ මේක මල් පෝච්චියක් මේක මුට්ටියක් මේක ඇතිලියක් මේක නෑඹිලියක් මේක කෝප්පයක් මේක පිඟානක් දැන් මේ වචනෙට වටිනාකමකුත් ඇවිල්ලා නේද එක එක වටිනාකම් එනවා නේද මෙන්න මෙතන බලන්න මේ සිද්ධිය කුමක්ද කියලා බලන්න මේ සිත හැදෙන මුලින්ම හැදුන හැටි බලන්න ඔබ දැන් ඉපදිච්ච ගව දවස් ඔබ ඉපදිච්ච ඔබව අරගෙන ගිහිලා මේ ඇමරිකාවේ දෙමාපියෝ ගාව තියෙනවා එතකොට එතනත් වෙනවා හැඩතලයක්. එතකොට එතනත් බාහිරින් දානවා શબ્දයක්. මද කියලා නේ. ඉංග්‍රීසියෙන්. එතකොට ඒ શબ્දේ ඒ රූපෙට ගැට ගැහෙනවා. දැන් ඒ දරුවා අරන් යනවා චීනෙට. චීනෙ ගිහිල්ලා එතන දෙමාපියෝ ගාව තියෙනවා. මේ ඔබවම මේ අරන් යනවා කියලා කියන්නේ. එතකොට එතන චීන් චීන් ගන්නවා. දැන් ඔබ චීන දෙමාපියෝ ගාව. එතන ඒ શબ્ද වෙනස් නේ. දැන් ඔබව අරන් යනවා ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා ඒ දෙමාපියෝ ගාව. එතන දාන තව සද්දයක්. ඒ සද්ද වෙනස් නේ. දැන් අර අර අර ඇමරිකාවේ ඉන්නක ඉන්න ඒ ඒ ඒ කෙනෙක් දැන් ඔබට වැටහෙනව නේද මේ මේ ශබ්ද වෙනස් කිය. දැන් ඔබට දැන් මේ දැන් ඇමරිකාවේ ඉන්න කෙනාට අපි කිව්වොත් එහෙම මෙතන මේවා තියෙනවා මේවා තියෙනවා කියලා සිංහලෙන් තේරෙයිද? දැන් ඒ ඇමරිකාවේ ඉන්න කෙනෙක්ට ඇත්තටම ලංකාවට ඇවිල්ලා අපි කියනව තේරෙයිද? එයාට රූප හැඩතල වෙනස් නේද ගැට ගැහිච්ච ශබ්ද? මෙතනයි චිත්ත නියාමයේ තියෙන්නේ. හොඳට බලන්න. හොඳට බලන්න දිට්ඨ සුත අපිට මේ ප්‍රසිද්ධව එකතු වෙනව පේනවා. දිට්ඨ කියන්නේ අපි දන්නවා පේනවා. පේන මේ වර්ණ. එතකොට සුත කියන්නේ අපි දන්නවා ශබ්ද කන. හරිනේ? දිට්ඨ සුත මුත කියන්නේ මේ තව ඊට වැඩිය උණුසුම සීතලක් දැනෙනවා. දැන් අම්මගේ සුවඳින් ඔබට ඔබට දැනෙන්නේ නැද්ද අම්මා මතක් වෙන්නේ නැද්ද? එහෙමත් එනවා. මේ දිට්ඨ සුත මුත කියන්නේ ඇත්තට මේ ආයතන පහේ ద్వාර වලින් එන මෙන්න මේ මේ මේ ප්‍රසාද. ඒ ප්‍රසාද තමයි අපේ සිත්. අපිට තියෙනවා දැන් මේ මේ චක්කු විඤ්ඤාණ සිතක් තියෙනවා සෝත විඤ්ඤාණ සිතක් තියෙනවා ගාහන විඤ්ඤාණ සිතක් තියෙනවා ගන්ධයටත් සිතක් තියෙනවා රසටත් සිතක් තියෙනවා උණුසුම සීතලටත් කාය ප්‍රසාර සිතක් තියෙනවා අපි හිත පහක් තියෙනවා ඇත්තටම සලායතර කියන්නේ සිත් හයක් වෙනවා මොකද සිතිනුත් අපි හිතනවා හරිනේ දැන් මේවා ටික ඔක්කොම එකතු වීම තමයි සමුප්පන්න වෙනවා කියන්නේ පටිච්ච සමුප්පන්න වෙනවා කියන්නේ මේ සේරම එකතු වෙලා තමයි දෙයක් හැදෙන්නේ. දැන් හොඳට බලන්න දැන් ඔබ ඔබ ගාව තියෙන දැන් ඔතන අත තියෙන මේසයක් ගාව තියෙන. ඔබ අත තියන ඔබ ගාව තියෙන තැනට. දැන් අතට දැන් අතට දැනුනේ තද ගතියක් නේද? දැන් ඔබ අත තිබ්බේ මොකකටද? පුටුවක්. එතකොට එතකොට දැන් S2 පියාගෙන බලන්න ඔබට දැනුනේ පුටුවක්ද තද ගතියක්ද? තද ගතිය. ඒ තද ගතිය පුටුවක් තිබ්බද? ඒකනේ. ඔබ දැන් ඇස් දෙක ඇරලා බලන්න ඔබට පේන්නේ වර්ණයක්. එතකොට ඔබ ඔබට දැන් තට්ටුවක් දාලා බලන්න ඇහෙන ශබ්දයක්. ඔබට ඉබල බැලුවොත් දැනෙන්නේ සුවඳක්, සුවඳ තිබුණේ නැහැ පුටුවක්. ඔබ දිව ගාලා බැලුවොත් ඔකේ තියෙන රසක්, රසේ තිබුණේ නැහැ පුටුවක්. ඔබ සද්දේ තිබුණේ නැහැ පුටුවක් ඔබ වර්ණේ තිබුණේ නැහැ පුටුවක් පුටුව කියන්නේ අපි මේ සේරම එකතු කරලා හදාගත්ත අර සද්දේ පළවෙනි වතාවට පුටුව දැකපු වෙලාවේ මුලින්ම දැම්මා ওই සද්දේ කවුරු හරි එතකොට එයා කිව්ව ඔය හැඩතලයට පුටුව කියලා. අන්න එදා ඉඳන් ඔබ මේ ශබ්ද ගැට ගැහිලා ඒ හැඩතලේ එනකොට තියෙනවා. එදා ඉඳන් ඔබ ඔබ පුටුවක් තමයි දකින්නේ අතට අහුවෙන එකවත් ඔය ඔය එකක්වත් නෙමෙයි. එතකොට මේ තමයි සංඛාරා කියන්නේ. සංඛාරා කියන්නේ එළියේ තියෙන එකක් නෙමෙයි. අපි හිතන එකක්. සබ්බේ සංඛාරා. එහෙම නැත්නම් අවිද්‍යාව පත්‍ය සංඛාරා. පටිච්ච සමුප්පාදේ පටන් ගන්න තැන. හරිනේ? <laughs> එන්න මෙතනින් තමයි අපි මුලින්ම රැවටෙන තැන අවිද්‍යාව කියන්නේ නොදන්නකම එතකොට බාහිරින් මේ shabdෙට රූප ගැට ගැහිච්ච එක ආත්මීය කතාවක් නෙමෙයි ඒක සබහාදහමක් මේ ගස්වලටත් ඒක තියෙනවා මේ ගහගාවට ගිහිලා shabdයක් දැම්මම ගස්වල ඔය ජපානයේ හැම පෙන්නලා තියෙන ඔය අර සෙන්සර් සයිකල ගස්වල වෙනස්කම් සිද්ධ වෙනවා ඔය අපේ ගම්වල කියනවානේ ඔය අඹ ගස්වල එහෙම ගෙඩි හැදෙනවා කියලා කතා කරනකොට ඉතින් ඒ ඒක ගහටත් එහෙනම් මේ මේ මේ මේ ඇවිල්ලා සබහාදාමක් මේ ආත්මීය කතාව නෙවෙයි අපි ගහට ආත්මයක් පනවන්නේ ගහ උස්ම ගන්න නැද්ද ගහ පෘථිවිකාරයේ උඩට අරන් යන්නේ නැද්ද එතකොට අපි උස්ම ගන්න නැද්ද අපි අපි අපි උස්ම ගන්න හිතලාද අපේ ඇඟේ ලේ ගමන් කරන්න හිතලාද අපි කෑම දිරවන්න හිතලාද කොහෙද අපි ආත්මයක් අපිට කියාගෙන අයින ගහත් එක කරනවානේ. ගහ පෘථිවිසාරයේ උඩට ගෙනියන්නේ නැද්ද? ගහ එතකොට ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැද්ද? එතකොට ගහ අතුසෙල වෙන්නේ නැද්ද? අපේ අතපය වැනෙන්නේ නැද්ද? මේ දෙකම එකයිනේ. අපි කොහොමද අපිට ආත්මයක් පැනෙන්නේ? අපි කොහොමද ගහට ආත්මයක් නැහැ කියලා කියන්නේ? දැන් හවසට ওই නිදි කුඹා වගේ ගස් හවසට කොළ ඇකිලිලා නිදි ගන්න නැද්ද? ඇයි බාඳුරා වගේ ওই ගස්වල ඔය මොකක් හරි සතෙක් ගියාම ඒක ගිලින්නේ නැද්ද? අපි ඒවට ආත්මයක් පනවන්නේ නැත්තේ. ඇයි අපි අපිට ආත්මයක් පනවලා තියෙන්නේ? මේ සබාධාමයි අපි අවබෝධ කරන්නේ. මෙතන ආත්මයක් නැහැ. නේතම් මම නේසවමස්මි නමේසෝ අත්ත කියන්නේ කවියක් නෙමෙයි. මෙතන ආත්මයක් නැති බවයි. සබාධාමක් බවයි කියන්නේ. මේක සවිඥානික නැහැ අවිඥානිකයි. අපි බලන්නේ හැම දෙයක්ම ආත්මීය ස්වභාවික දැන් මේ මොකද මේක දැන් අපිට අතනින් ආත්ම මේක කතා වෙනවා දුස්තිය අවිද්‍යාව පත්‍ය සංඛාර අන්න එතනයි තියෙන්නේ සංඛාර පත්‍ය විඥාන සිත ඇදෙන්නේ විඥාන කියන්නේ සිත යටුණා නේද ඒ කතාව දැන් මෙන්න මෙතනයි සිත හැදෙන විදිහ අපි දකින්න ඕනි තැන අපි දකින්න ඕනි මේ අපේ අපේ සිත දැන් අද අද මොකද්ද වෙලා තියෙන්නේ අද දැන් අර කම්පියුටරේට දත්ත දානවා වගේ පොඩි කාලේ ඉඳන්ම අර ශබ්ද වලට රූප ගැට ගැහුවා අර මොන්ඩිසෝරිය තියාගෙන ගැට ගහනවා. රූප ගැට ගහනවා. අන්තිමට මොකද වෙලා තියෙන්නේ? දැන් රූප එනකොට ශබ්ද එනවා. රූප එනකොට ශබ්ද එනකොට අපි හිතනවා මේ මේ තමයි මේ සිත කියලා. එහෙම දෙයක් තියෙනවද? එතකොට අපි මේ කතා කරන මේසේ බාහිර නෑනේ. අපේ සිතකනේ මේ සංකාර කියන්නේ මේ සිත. සංකාර කියන්නේ සිතුවිලි. සංකාර කියන්නේ බාහිර එළිය තියෙන දෙයක් නෙමෙයි. තේනවද ඒක? එතකොට අපි මේ පේනව නෙමෙයි ඔක්කොම හිතනවනේ. එළියේ ලෝකයක් නැහනේ. එළියේ ලෝකයක් තියනවද? ඒකනේ මේ අපේ අපි මේ හිතන හිතන තැන් මේ එළියේ ලෝකයක් කොහෙද තියෙන්නේ? අපි මේ හිතනවානේ මේක මේක අඹ ගහක්, අරක නුග ගහක්, අරක නා ගහක්. මේ අපි දාගත්ත ඒවා. දැන් බලන්න මේ වෛරස් එකක් ඇදුනහම චීනෙන් දැම්මනේ කොරෝනා කියලා. ඒක මේ ඇමරිකා යුරෝපේ පැත්තේ શબ્ද කියා ගන්න බැරි හින්දා දැම්ම කොවිඩ් 19 කියලා. ඊට පස්සේ ඒක දිගයිනේ. ඊට පස්සේ ටිකක් කල් යනකොට ඒක දැම්ම ඇල්ෆා කියලා, බීටා කියලා. දැන් අකුරු දෙකයි තියෙන්නේ. මේ අපි දාන શબ્ද අපිම වෙනස් කරනවා. මේ සංඛාර බොරුවන්නේ. අපි මේ අපි මේ දකින, පේන, ඇහෙන ඔක්කොම අපි හිතන දේ බොරුවක්නේ. ඒකනේ. මේ කතාව තවත් හොඳට වැටහෙවි. දැන් හොඳට බලන්න. ඔය හිත තියෙන්නේ ඔබේ කයේද? දැන් ඔබ අපි හිතනවනේ දැන් අපි හිතනවනේ දැන් මෙහෙම අපි හිතනවනේ දැන් මේක පොත, මේක මේසේ, අරක ඉර, අර හඳ, මේ තියෙන්නේ පොළව, මේ තියෙන්නේ අහස, මේ තියෙන්නේ අඹගහ, මේ නුගගහ අපි ඔම හිතනවනේ. හිතනවනේ ඒව ඇත්ත නෙමෙයිනේ, සංඛාර ඇත්ත නෙමෙයිනේ, සබ්බේ සංඛාර අනිච්චානේ. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පසති අන්න ඒකේ සත්‍ය දැක්කොත් එහෙම අත්ති නිබ්බන්ති දුක්ඛේ එයා දුකෙන් මිදෙනවා. ඇයි ඒ? දැන් ඔයා ඔබතුමිය හොඳට බලන්න මේ ලෝකේ තියෙන දුකම කතාව තමයි මරණය. දැන් මරණය කියන්නේ සිතුවිල්ලක්. ඒක සංඛාරයක් නේ. එහෙම දෙයක් නැහැ නේ. පෙන්වන්නද එහෙම දෙයක් නැති බව. දැන් මැරෙන්නේ හිතද කයද? හිතනේ මැරෙන්නේ හිත මැරෙන හින්දානේ කය වලලන්නේ. එතකොට අපේ අපේ ශරීරයේ අර අපි අවන් එකට දාලා ඔය දුමක් වගේ නැති වෙනවනේ. උඩට යනවනේ. එතකොට ශරීරයේ දුමක් වගේ අවන් එකට දාලා පුච්චලා යවන්නේ මේ දැන් සිත නැති නිසානේ. එතකොට සිතනේ මැරලා තියෙන්නේ. මේ සිත හැම මොහොතෙම මැරෙනවනේ. මේ මේ මොහොතේ මේ මේ ස්පාක් වෙන එකක් නෙවෙන්නේ. මේ ශබ්ද සිත මේ මේ මේ ඔක්කොම හැම මේ මොහොතේ මේ මොහොතේ ඇති වෙනව නැති වෙනවනේ. ඒකනේ මේ ෂණ සම්පත්තිය කියන්නේ. ෂණ සම්පත්තිය කියන්නේ මේ ෂණික මරණය දකින්න එකනේ. ඇතිවීම නැතිවීම. ඒකනේ මේ ක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුල මරණය හමු නොවේ කියේ. එක්ෂණික සිත කියන්නේ මේ ෂණයම හටගෙන නැති වෙනවා. පවතින ස්පාක් වෙනවා. දැන් මම මේ සිත හටගෙන නැතිවීමයි මේ සිත අපි ඇත්ත දකිනවා කියන්නේ. උදේ වේ දකිනවා කියන්නේ. ඇත හැට ගැනීම නැතිවීම දකිනවා. දැන් දැන් බලන්න මරණානුස්සතිය වඩනවා. දැන් මරණානුස්සතිය වඩන්න කියන්නේ බුදුන් වහන්සේ ඉහළට ගත්ත හුස්ම පහළට යන්න කලින් ඒ මරණය සිහි කරන එකයි මරණානුස්සතිය වඩනවා කියන්නේ. ඒ කියන්නේ ඉහළට ගත්ත හුස්ම පහළට යන්න කලින් මරණානුස්සතිය වඩනවා කියන්නේ ක්ෂණික මරණය දකිනවා. ක්ෂණික මරණය කියන්නේ මේ එන මේ මොහොතේම සිත ඇති වෙනව නැති වෙනව දකිනවා. එයයි බුදුන් වහන්සේ දේශනා කරන මරණානුස්සතිය. මේ ඉපදුණු දවසේ ඉඳලා මැරෙනකම්ම තියෙන හිතක් කොහෙද තියෙන්නේ? දැන් අපි යමු ඔබ පොඩි කාලේ අවුරුදු 5ේදී ඔබ බොනික් එක්නේ හැව්වේ. එතකොට ඔබ අවුරුදු 10ේදී ඔය පහේ ශිෂ්‍යත්වනේ ඔය ළමයි කරන්නේ පහේ ශිෂ්‍යත්වය ගැනනේ. එතකොට අවුරුදු 15 වෙනකොට ඕ ලෙවල් ගැන. ඊට පස්සේ අවුරුදු 20 වෙනකොට උගේ ගෑනු ළමයි පිරිමි ළමයි ගැන හිතනවා. ඊට පස්සේ අවුරුදු 30 40 වෙනකොට කසාද බඳලා දරුවෝ ගැන හිතනවා, ගෙවල් ගැන හිතනවා, වාහන ගැන හිතනවා. ඊට පස්සේ ආයි අවුරුදු 50 60 වෙනකොට මුළුබුරෝ ගැන හිතනවා. ඊට පස්සේ ආයි ඊට පස්සේ හිතනවා දිව්‍ය ලෝකයක් ගැන මැරෙන ලඟ වෙනකොට. එතන එතන මේ සිත ඇති වෙනව නැති වෙනව. දැන් අවුරුදු 5 බෝනික්ක ගැන ඔබ හිතපු සිත තාමත් තියෙනවා නම් අදත් ඔබ හිතන්නේ බෝනික්ක ගැන වෙන්න එපා. අද රස්සාවක් ගැන හිතනවා, වැඩ කරන හැටි ගැන හිතනවා. මේ ඔබ හිතන්නේ බෝනික්ෙක් ගැන නෙමෙයි. ඒ හිත එතන මැරිලානේ. ඒ රූපෙත් එතන මැරිලානේ. දැන් එතකොට එතන එතන මේ සිත මැරෙනවා. අද ඔබ මේ මේ කතා කරන මොහොතේ තියෙන හිතද හිට තියෙන්නේ. ඔව්. සමහරට උදේ hina වෙමින් එක්කන හවස අඬනවා. සමහරට අවස අඩපු එක්කන හෙට උදේ hina වෙනවා. ඇයි ඒ? එතන ඒ සිත ඉවරයි. මේ සිත පවතින්නේ නැහැ. පවතින සිතකුත් නැහැ. ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙන නැති වෙන මේ ක්ෂණික සිතක මේ ඇති වෙන නැති වෙන එක දැකීමයි මේ ඇත්තටම පුබ්බේ නිවාසා පුබ්බේ නිවාසානුසති ඥානය කියන්නේ මේ පහළ වෙන සිත් પરම්පරාව දකින එක. චතුප්පහත ඥානය කියන්නේ මේ ක්ෂණික සිත ඇති වෙන නැති වෙන එක දකින එක. දැන් පුබ්බේ නිවාසානුසති ඥානයට අපි ගියොත් එහෙම තවත් ටිකක් එහාට මේක තව පේනවා. හොඳට. ඒ කොහොමද? දැන් ඔබ මේ මොහොතේ කතා කරනවානේ. දැන් කෝල් එකෙන් කතා කරනවානේ. ඔබතුමිය හෙටත් ඇවිල්ලා කතා කරනවා කියලා හිතන්න. දැන් මේ මොහොතේ ඔබතුමිය කතා කරන එක දැන් අපි මෙහෙම ගමු. දැන් ඔබතුමිය ගත්තොත් අතීතය ගැන හිතුවත් මේ මොහොතේනේ හිතන්න. අනාගතය ගැන හිතුවත් මේ මොහොතේනේ හිතන්න. එතකොට මේ මොහොත විතරයිනේ තියෙන්නේ. එතකොට මේ මොහොතේ මේ හට ගන්න හිත අතීත සංඥාවක්. දැන් ඔබ මේස කිව්වොත් මේස කියන්නේ මොන්ඩිසෝරි ඒ කාලේ කියපු શબ્දයක් මතක එන්නේ ඔය කියන්නේ. ඔය රූපේ ගැට ගැහිච්ච නිසානේ ඔය කියන්නේ. ඒතර පෙර සංඥාවක් නෙමේ දැන් නව සංඥාවක් වෙලා තියෙන්නේ. ඒකනේ පෙර සංඥා නව සංඥා කියලා කියන්නේ. අපි හැමතිස්සෙම ඉන්නේ අතීත සංඥාවක් එක්ක. අපිට වර්තමානයක් හමු වෙලා නැහැ. අපිට අතීතය ගැන සිහි කරත් මේ මොහොතේමයි අනාගතය ගැන සිහි කරත් මේ මොහොතේමයි මේ මොහොතෙත් ඇත්තක් නෙමෙයි තියෙන්නේ. තුන් කාලෙම බොරුවක් වෙනවා. අතීතා නාත්ව ගම්මෙය නප්පටික්කං කිය අනාගතං පච්චුප්පන්නං චේ ධම්ම තත්ත්‍ර විපස්සති කිව්වේ ඒකයි. තත්ත්‍ර තත්ත්‍ර විපස්සති එතන එතන දකින්න. අතීත සිතත් ගිහිල්ලා ඉවරයි. අනාගත සිත තාම ඇවිල්ලා නැහැ. හැබැයි පත්‍ය උප්පන්න පත්‍ය උප්පන්න මේ දැන් හටගෙන නිරුද්ධන සිතත් ඇත්තක් නෙමෙයි. එතන එතන සතර අතර විපස්සති දකින්න කියනවා. මේ ධර්මයේ ඇත්ත නෙමෙයිද? මේ ධර්මයේ ඇත්ත නෙමෙයිද? ඒකනේ. දැන් තුන් කාලෙම බොරුවක් නම් අකාලික ධර්මයක් නෙමෙයිද මේ? මේක අකාලිකයි, ඒයිපස්සිකයි, ඕපනයිකයි කිව්වේ ඒකයි. ඉතින් මේ ධර්මය අපි අවබෝධ කරගන්න නම් අපි මේ සත්‍ය දැනගත යුතුමයි. දැන් බලන්න මේ ඊටත් වැඩිය මේකේ තියෙන තවත් ගැඹුරට බලන්න ඔබටම වැටහෙනවා. බලන්න දැන් මේ දක්වා හටගත් හටගත්ත සෑම සිතක්ම දැන් අනාගතේ හට ගන්න සිතුත් නැති වෙලා. දැන් මේ මොහොතේ ඔබතුමිය කතා කරන මේ මොහොතේ හෙටත් ඔබතුමිය ආවත් කතා කරන්නේ මේ මොහොතේ විතරයි. එහෙම නේද? දැන් ඔබතුමිය හෙටත් මේ මොහොතේ අපි හිතමු කෝල් එකක් ගන්නවා කියලා. ඒත් ඒ මොහොතේ ඒ මොහොතේ කෝල් එකේනේ ඔබ සිහියෙන් ඉන්නේ. ඒකේ මොහොත විතරයිනේ දැන්. ඒ මොහොතේ ඔබ කෝල් එක ගන්න එක විතරයිනේ කරන්නේ වෙන දෙයක් කරන්නේ නැහැ. ඒ සිතනේ තියෙන්නේ. එහෙනම් ලබන අවුරුද්ද ගත්තත් ඔය ඔය කෝල් එක ගන්න සිත එතනමනේ. එතකොට මේ මොහොත විතරයි නේද හැම මොහොතෙම තියෙන්නේ. හොඳට බලන්න. මේ මොහොතට අවදිය කියන්නේ මෙන්න මෙතනයි. අර සිතුවිලි අර හටගත්ත හැම සිතක්ම ඒ හැම හැම සිතක්ම අපි බලන්න